අපි මේට කලින් සඳහන් කරලා තියෙනවා මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා තව විසුද්ධි මාර්ග දෙකයි තියෙන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය අවසන් වුණාම තව දෙකයි තියෙන්නේ හැබැයි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ ධර්මතා තුනටම තියෙන්නේ කරුණු තුනයි මෙනෙහි කරන්න. කරුණු තුනයි තියෙන්නේ. ගොඩක් නෑ. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. එතන දෙකක් තියෙනවා. දුක්ඛ ලක්ෂණය හා දුක. අනාත්ම ලක්ෂණය හා අනාත්මය. හැබැයි අපි ගොඩාක් කතා කරන්නේ ගොඩාක් දෙනා කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විතරයි කතා කරන්නේ. හරි. මේකේ ලක්ෂණය වෙනම දකින්න ඕනේ. ස්වභාවය වෙනම දකින්න. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. අපි මේ ටික මෙතනින් ආරම්භ කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපිට තියෙනවා ඊ타ත්ම පිරිසිදුව ඥාන නමයක් උපදව ගන්න. එකෙන් එකක් අපි මෙතනදී පටන් ගන්නවා. පළවෙනි එක. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී උපදවා ගන්න ඥාන ටික තමයි උද්‍යව්‍ය ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤතු කමඤ්ඤතා ඥාන, පටිසංකා ඥාන, සංස්කාර උපේක්ෂා ඥානය හා සත්‍ය අනුලෝම ඥානය. මේ ඥාන ටිකට යන්න අපි ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ උද්‍යව්‍ය ඥානය. ඒක අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක සම්පූර්ණ වෙනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. අනිත් සත්‍ය හා අනිත්‍ය ලක්ෂණය. දැන් මේක මම උදාහරණ වලින් තමයි පෙන්වන්නේ මේ. අනිත්‍ය ලක්ෂණය මොකද්ද? අනිත්‍ය මොකද්ද කියන්නේ. අපි දන්නවා ගහක කොළයක් එකපාරට ඉදෙන්නේ නැහැ. එකපාරටම කහපාට වෙන්නේ. යන්තම් කොනකින් ඒ කහපාට වෙන ලක්ෂණ එනවා. ඊට පස්සේ ලක්ෂණය ක්‍රමක්‍රමයෙන් මේ පත්‍රය එහෙම නැත්නම් කොළය පුරා පැතිරෙනවා. පැතිරලා අවසානයේ තනිකර කහ පාට වෙනවා. ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය බව පෙන්නපු එක අනිත්‍ය ලක්ෂණයයි. රෝගයන් තියෙනවා රෝග ලක්ෂණයන් තියෙනවා. දැන් අපි ගම්මු දැන්ට ලෝකේ පුරා පවතිනම රෝගේ ඉස්ලාම වෙන ලක්ෂණය. උගුර කසන්ට වැනි. නාසය අපහසුතාවයක් දැනේ. හොටු තියර ගලන්න ගනි. ඇඟපත රිදෙන්න ගනි. ඒ ලක්ෂණ. රෝගය කොවිඩ්. දැන් ඉස්සෙල්ලාම පෙන්වන්නේ මොකක්ද? ලක්ෂණය. ඊට පස්සේ තමයි රෝගය තියෙන්නේ. ලෝක සෑම දෙයක මේ වගේ. අනිත්‍ය ලක්ෂණය ඉස්සලාම් පෙන්වන්නේ. දැන් කෙස්ගස් ටික එකපාරට ඔක්කොම සුදු වෙන්නේ. එකපාරටම සුදු වෙන්නේ. ලක්ෂණයන් පෙන්눔 කරනවා ඊට සියුම්ම. ඉසපීරන්න ගිහිල්ලා කන්නඩිය ළඟ හිටගත්තාම මුලින් පේනවා කෙස් ගහේ මුල් කීපයක් යන්තම් සුදු වර්ණයක්. මොකක්ද දෙපෙන්නන්නේ? අනිත්‍ය ලක්ෂණය. දැන් කෙස් ගස් ටික ඔක්කොම සුදුයි. ඒ අනිත්‍ය. දැන් තේරෙනවද? අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක්. අනිත්‍ය කියන්නේ එකක්. ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්නනවා. හැබැයි අපි මේක තේරුම් අරන් තියනවාද? එතනම තියෙනවනේ. යථා ස්වභාවය එතන තියෙනවා. දුක්ඛ ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වන්නේ. දුක්ඛ ලක්ෂණය. ඒ කියන්නේ දිරීම පටන් ගන්නවා. මොකද දිරීම පටන් ගන්න ප්‍රතිසන්දී ඉඳලා තමයි දිරීම පටන් ගන්න. දිරීම පටන් ගන්නවා. දැන් දිරීම පේනවා. හැම රැලි වැටිලා. කොන්ද කුදුවිලා. ඇස්පෙනීම අඩු වෙනවා. ඒක තව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක ප්‍රතිඵලය පෙන්නවා. ඒතර ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වන්නේ. දුකයි කියන එක. දුකයි කියන එක වෙන එකක්. ඒක ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වනවා. අනාත්මයත් එහෙමයි. අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමා වස්සංගෙහි තමාට ඕන හැටියට පවත්වන්න බෑ. ඒකට තමයි අනාත්මයි කියලා කියන්නේ. හැබැයි මේ ලක්ෂණය පෙන්눔 කරනවා. කලින් පෙන්눔 කරනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියන්නේ. ඒක එදිනෙදා පරිහරණය කරන උපකරණ වලින් දැනගන්නත් පුළුවන් අධ්‍යාත්මය තුළින් දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන් තමගේ කැමැත්ත හැටියට තියෙන්නේ නැහැ කියලා කොච්චර ලස්සන කොච්චර අලංකාර වටින දෙයක් නිවසට ගෙනලා තිබ්බත් ඒක සම ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා පෙන්වන්නේ වෙනස් වෙන ස්වභාවය. ඒකේ සමහර විට යම් දිය සලකුණු ඇති වෙයි. යම් යම් ඩොට්ස් ඇති වෙයි. තිත් තිත් වගේ. ශරීරෙත් එහෙම තියෙනවා. තැන් තැන් වල එක එක ලප වර්ග. ඒ ආදිවාසීන් පෙන්눔 කරනවා. ඒ මොකක්ද පෙන්눔 කරන්නේ? ඒ ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණය තුලින් පෙන්වු කරනවා ඉස්සෙල්ලා. ඒක අපට තේරෙන්නේ නැහැ. ඒක තමයි අනාත්මයි කිව්වේ. දැන් පැහැදිලිද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය වෙනම ගන්න ඕනේ අනිත්‍ය කියන එක වෙනම ගන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය කියන එක වෙනම ගන්න ඕනේ දුකයි කියන එක වෙනම ගන්න ඕනේ. දැන් මරණාසන්න වෙලා ඉන්නවා. දැන් ගෙදර අයට මොකද්ද හිතෙන්නේ? දැන් වෛද්‍යවරුත් කිව්වා ගෙදර අරන් යන්න. ගෙදර අරන් ගිහිල්ලා එයා කැමති දෙයක් තියෙනවා නම් දෙන්න ආහාර පාන. අවසානයේ කියන වෛද්‍යවරු. එතකොට දැන් දන්නවා. දැන් මේ